අපි දිගහැරගෙන ඉන්නේ විසුද්ධි මාර්ගය. මේ විසුද්ධි මාර්ගයේත් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි පිළිබඳව ධර්ම දේශනා විශාල ප්‍රමාණයකින් මේ පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කරලා නිවැරදි අවබෝධයක් තුලින් එන ගමනේදී එන ගමනේ මග නොමග නිවැරදි මාර්ගය මොකක්ද? වැරදි මාර්ගය මොකක්ද? නිවැරදි මාර්ගයට මග කිව්වා. නමග. වැරදි මාර්ගයට නමග කිව්වා. ගොඩාක් දෙනා මේ නිවැරදිව භාවනා නොකිරීම නිසා එය පිළිබඳව නිවැරදි අවබෝධයක් නැති නිසා නොමකට වැටෙනවා. ඒ නොමකට වැටෙන අවස්ථාවක් තමයි මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් सिद्ध කරන්නේ නොමගින් බැහැර කරලා නිසි මගට නිවැරදි මගට එයාගේ මනස පත් කිරීම. ඒවට කියව මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග නොමග ඥානය කියන්නේ නුවණින්. දර්ශනය කියන්නේ දකින්න. විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදුව. මග නොමග නුවණින් දකින්න වඩාත්ම පිරිසිදුව. ඒකට කියව මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. එහෙනම් මේ මාර්ගය පිළිබඳව නිවැරදි මගක් වැරදි මගක් පිළිබඳව පසුගිය සති වල අපි පැහැදිලි කළා කරුණු පහක් කරුණු 10ක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ කරුණු 10ට වැටෙන්නේ නැතුව නිවැරදි මඟ ගන්න ආකාරය විදර්ශනා භාවනා කරන අයට මේ කරුණු 10ම වරින් වර එනවා ඒ කරුණු 10 තුළ යම්කිසි කෙනෙක් රැවටෙනවා මම අධිගමයක් ලැබුවා. මම මාර්ගඵලයක් ලැබුවා. කියන ඒ සිතුවිල්ලෙන් තමන්ගේ මනස වර්ධවා ගන්න. එනිසා ඒ 10 කරුණු 10 පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති කරගෙන ඒ කරුණු 10 පිළිබඳව පැහැදිලි කිරීමක් කරගෙන ඒ ධර්මතා 10 මනසින් අයින් කරලා ඒවට ඇලෙන්නේ නැතුව ඒවා වැරදි ආකාරයට ගන්නෙ නැතුව ඒ හටගන්න උපක්ලේශයන් පිළිබඳව මානයක් ඇති කරගන්නේ නැතුව නිවැරදිව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන ආකාරය පැහැදිලි කරනවා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ඊළඟට තියෙන්නේ ඊළඟට ඥාන දර්ශන විසුද්ධිය මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය හා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය හා ඥාන දර්ශන විසුද්ධිය කියන මේ විසුද්ධි තුනෙම තියෙන එකම දෙයක් කරන්න. ඒ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැනගන්න හා දැකගන්න. අපි දන්නවා. අපට තේරෙනවා. අපට වැටහෙනවා සෑම දෙයක්ම අනිත්‍යයි කියන කාරණය. ඒ සෑම දෙයක්ම අනිත්‍යයි කියන කාරණේ අපි දැනගත්තට ඒක නිවැරදිව දැකගත්තේ නැත්නම් අපට නිවැරදි අවබෝධයක් ලබා ගන්න බෑ. එහෙනම් සාමාන්‍ය ජීවිතයේදී එදිනෙදා ජීවිතයේදී අපට පේනවා සෑම දෙයකම තියෙන ඒ අනිත්‍ය ස්වභාවය පේනවා තේරෙනවා ඒක වැටහෙනවා මේ සෑම දෙයක්ම අනිත්‍යයි වටින දෙයක් ගෙදරට ගෙනෙලා ඒක පොඩි අතපසු වීමකින් වැටිලා බිඳුණා. අපි දන්නවා ඒක අනිත්‍යයි කියලා. නිත්‍ය එකක් නෙමෙයි කියලා. ඒ වගේම ඒ නිවසේ තියෙන උපකරණ. ඒ වගේ වත්ත පිටියේ තියෙන දේවල් සෑම මොහොතකම වෙනස් වෙන බවත් අපි දකිනවා. තේරෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ ධර්මයන්ගේ වෙනස් වීම දැනගෙන මදි. ඒකත් අනිත්‍යයි. ඒකත් අනිත්‍ය පිළිබඳව යම් ආකාරයක අවබෝධය. නමුත් අපට නිවැරදිව මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න අවශ්‍ය කරන්නේ මේ නාම රූප දෙකේ අනිත්‍ය ස්වභාවය. එනිසා තමයි අපි ditthi visuddhiයේදී නාම රූප දෙක හොඳට වෙන් කරගත්තා. ditthi visuddhiය කරුණු 201ක් හොඳට විභාග කරලා හොඳට පරීක්ෂා කරලා බෙදලා වෙන් කරලා ඒ දිට්ඨි විසුද්ධියේදී අපි පැහැදිලි කරගත්තා නිර්වෝල් කරගත්තා ලෝකයේ විශ්සේ ක්‍රියාත්මක වෙන්නේ ධර්මතා දෙකයි ඒ නාමයේ රූපයේ කියන කාරණය ඒතර කාංකා විතරණ විසුද්ධියෙන් අපි පැහැදිලි කරගත්තා, නිර්වෝල් කරගත්තා, අපිට තිබුණු සැක සංකා නැති කරගත්තා. ඒ නාම රූප දෙකේ හේතු ප්‍රත්‍යයන් බලනවා. ඒ සියල්ල හේතුන්ගෙන් හටගන්න බව දැකලා දැනගෙන දැකලා අපි निराවුල් කරගත්තා. හේතුන්ගෙන්මයි හටගන්න කියන කාරණය. සුටි නාම රූප ධර්මයන්ගේ නිවැරදි ස්වභාවය ඒ තමයි මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ඉදිරියට සිද්ධ කරන්නේ. ඒ නාම රූප ධර්මතා දෙකේම තියෙනවා ලක්ෂණ තුනක්. විශ්වය ක්‍රියාත්මක වෙනවා. අතීත වර්තමාන අනාගත මේ කාලත්‍රය තුළ මේ ධර්මතාවයන් ක්‍රියාත්මක වෙනවා. අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය. මේක දැනගන්න, දැක ගන්න. දැක ගැනීම තුළ ස්ථාවරයකට එනවා, සහතික වෙනවා, ස්ථිර වෙනවා මනසට. ඔව් අනිත්‍යයි. අස්තිරයිතාවකාලිකයි. එහෙනම් ඒ උපක්ලේශයන්ගෙන් මිදිලා උපක්ලේශයන් පහක් පසුගිය දේශනාවල පැහැදිලි කරා. අද ඊතුරු කරුණ පිළිබඳව දේශනා කරනවා. ඊගාව කරුණ තමයි අදිමොක්කය. අදිමොක්ක කියලා කියන්නේ මේ චෛතසිකවලක් තියෙනවා අදිමොක්ක කියලා වචනයක්. විතක්ක ਵਿਚාර අදිමොක්ක විරිය ප්‍රීති ඡන්ද කියලා ප්‍රකීර්ණක පිළිබඳව දේශනා කරන අවස්ථාවක් තියෙනවා දිමෝක්ක කියන. ඊතනිති සඳහන් කරන්නේ මේ අරමුණ නිශ්චය කර ගැනීම. නමුත් මේ මග්ගමග ඥාන දර්ශන විසුද්ධිය මේ උපක්ලේශයන් තුල පැහැදිලි කරන්නේ අදිමෝක්ක කියන වචනේ බලවත් සද්ධාව. භාවනා කරන කෙනෙකුට මේ ධර්මයන් බෙදලා වෙන් කළ බලන නිවැරදිව ඒ පරීක්ෂා කරන කෙනෙකුට එනවා බලවත් සද්ධාාවක්. බලවත් ශ්‍රද්ධාවක් වෙනවා. ඒතර ශ්‍රද්ධාව කියන වචනේ අර්ථය තේරුම ඔයත් දන්නවා. ශ්‍රද්ධාව කියන්නේ තුනුරුවන් කෙරෙහි පැහැදීම. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියන ත්‍රිවිධ රත්නය කෙරෙහි ප්‍රසාදය පැහැදීම. නොවෙනස් වෙන ස්වභාවයට කිව්ව අචල සද්ධා කියලා. වෙනස් වෙන ස්වභාවයට කිව්ව චල සද්ධා කියලා. නිවැරදිව තුනුරුවන් සරණ ගියේ අචල සද්ධාවෙන් යුක්ත පුච්චරය. මෙන්න මේ සද්ධාව බලවත් උපදිනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙත් ඒ ධර්මය කෙරෙත් මහා සංඝරත්නය කෙරෙත් ඊට අතිශය බලවත් වෙනවා. ඒක ක්ලේශයක්, උපක්ලේශයක්. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මයන් සමව පවත්වන්න කියන කාරණය. සමව අඩුත් නැතුව වැඩිත් නැතුව සමපාත. ඒතර මේ බලවත් වූ සද්ධාව ඇති වුණාම එයා එකට රැවටෙනවා. මට භාවනා කරනකොට මම විදර්ශනා භාවනා කරන්නේ. මම දැන් විදර්ශනා භාවනා කරනකොට මට එනවා බලවත් සද්ධාාවක්. කියලා යාට සිතුවිල්ලක් පහළ වෙනවා. මට තුනුවර තුනුරුවන් කෙරේ බොහොම ප්‍රසාදයක් එනවා. ලොකු ප්‍රසාදයක් එනවා. ලොකු පැහැදීමක් එනවා. ඒ තුළ එයා හිතනවා එයා අධිගමයකට ආවා කියලා. එයා මාර්ගයකට ආවා කියලා. එයා ඵලයකට ආවා කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරන එක වැරදි. ඒක උපක්ලේශයක්. ඒක සිතුවිල්ලක් විතරයි. අපි දාන්නවා සිතුවිල්ලක්. අපි මේ පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කරලා තියෙනවා සිතුවිලි පිළිබඳ. ඊළඟ සිතුවිල්ල අපි දැක ගන්න ඕනේ හරවන්න ඕනේ උද්‍යව්‍යානු දර්ශන ඥාණයට. මොකද මේ උද්‍යව්‍යානු දර්ශන ඥාණය අපි උපදවාගත යුතුම ඥානයක්. අවශ්‍යම කරන ඥානයක් ඉදිරියට යන්න. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී නවමහ විදර්ශනා කියලා තියෙන එකෙන් පළවෙනි එක තමයි උද්‍යව්‍යානු දර්ශන ඥානය. ඊට කලින් අපි ඥාන දෙකක් උපදවා ගත්තා. සම්මර්ෂණ ඥානය. නමුත් දැනුත් විභාග කරලා පරීක්ෂා කරලා බැලීම තුළ සම්මර්ෂණ ඥානය උපදිනවා. හටගන්නවා. නාම රූප පිළිපඳව පිරිසිදුව දැනගත්තා. නාම රූප පරිච්ඡේද ඥානය. දැන් අපි උද්‍යව්‍යානු දර්ශන ඥානය ඒකවට ඇති කර ගන්න ඕනේ. එහෙනම් ඒ සිතුවිල්ලට අපි දන්නවා සිතවිල්ලක ආයුෂ. සිතවිල්ලක ආයුෂ තමයි චිතක්ෂණයක්. චිතක්ෂණයක් කියන්නේ තප්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් කියන එක ඔයත්තන්ට හොඳට පැහැදිලි දැන්. දේශනා රාශියක් තුලින් මේ පිළිබඳව අනන්ත ප්‍රමාණ පැහැදිලි කරලා දුන්නා. එහෙනම් මේ චිතක්ෂණයක් තුල ඉපද බිඳින ඇති වෙනව නැති වෙන. අර ශ්‍රද්ධාව නැමැති සිතවිල්ලත් ඇතිව නැති වෙනවා. ඇතිව නැති වෙනවා. ෂේ වෙනවා, වැය වෙනවා. හට ගන්නවා, හට ගන්න ෂණයෙන් බිඳිලා අවසන් වෙනවා. හට ගන්න ෂණයෙන් බිඳිලා අවසන් වෙනවා. එහෙනම් හට ගන්නවට කිව්ව උදේ කියලා. බිඳිලා අවසන් වෙනවට කිව්ව චිත්තක්ෂණයයි බිඳිලා අවසන් වෙනවට කිව්ව වැය කියලා. ඉපද බිඳිනවා. ඉපද බිඳුනේ සද්ධාවෙන්. ඒ සිතුවිල්ලක් සද්ධාව නැමැති සිතුවිල්ලක්. ඉපද බිඳුනා. ඇති වෙලා නැති වුණා. ඇති වෙලා නැති වුණා නම් එතන තියෙන නিত্য ස්වභාවයක් නෙමෙයි. එතන තියෙන අනිත්‍ය ස්වභාවය. අනේ අනිත්‍ය ස්වභාවය අර උද්‍යව්‍ය ඥානය තුළ ප්‍රකට වෙනවා. බලවත් වෙනවා. ඒක පැහැදිලිව දකිනවා. නිර්වෘල්ව දකිනවා. ତර උදය කියන එක අවබෝධයි හටගත්ත හටගන්නසනේ නැති වුණා වැය ඒ දර්ශනය තුළම දර්ශනය වෙන්නේ අනිත්‍ය කියන ස්වභාවය. නিত্য නෑ කියන ස්වභාවය, අස්තිරයි කියන ස්වභාවය, తాවකාලිකයි කියන ස්වභාවය, මොහොතක්වත් පවතින්නේ නෑ කියන ස්වභාවය මනසින් දකිනවා. දැන් එක්කම බලනවා ඒක දුක්ඛ ලක්ෂණය මොකක්ද කියලා. දැන් සද්ධාවෙත් තියනවාද දුක්ඛ ලක්ෂණය? සද්ධාව කියන්නේ සිතවිල්ල. ඒතොර ඒ සිතවිල්ල දුක්ඛ ලක්ෂණය තමයි පිළීමක් තියෙනවා. පීඩාවක් තියෙනවා. එහෙම නැත්නම් ඒක තේරුම් ගන්න අමාරු නම් මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. මේක දුක්කට අයිති එකක්ද? සැපයට අයිති එකක්ද කියන සද්ධාව කියන්නේ. හැබැයි සද්ධාව ඕනේ. මේ යන ගමනේ සද්ධාව ඕනේ. ඒක සද්ධාව දුකට අයිති වෙන්නේ කොහොමද කියන කාරණය පැහැදිලි කරගන්න ඕනේ. කොහොමද මේ සද්ධාව දුකකට අයිති වෙන්නේ? සද්ධාව කියන්නේ සිතුවිල්ලක්. සිතුවිල්ලක් කියන්නේ නාම ධර්මයක්. ඒතරේ නාම ධර්මය ක්‍රියාත්මක කරන රූප ධර්මයක් අවශ්‍ය කරනවා. ඒ කියන්නේ සිතයි කයයි. ඒතර සිතුවිල්ල කයත් ඇසුරු කරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. ශරීරය ඇසුරු කරගෙන. ඒතර නාම රූප දෙක ක්‍රියාත්මක වෙන්නේ. නාම රූප දෙක ක්‍රියාත්මක වුණොත් එතනින් අපට අනිත්‍ය ලක්ෂණයත් පැහැදිලි කරගන්න පුළුවන්. ඒතර නාම රූප දෙක ඉපද බිඳිනවා. ඉපද බිඳෙනවා ඒ ඉපද බිඳෙනවත් එක්කම ඒක ප්‍රත්‍ය වෙනවා ආයතන හයක් නිපදවන්නේ. මොකද නාම රූපච්ච සලායතන. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා ආයතන හයක් යම් කිසි කෙනෙක් ලබනවා නම් යම් කිසි කෙනෙක් පහල කරගන්නවා නම් යම් කිසි කෙනෙකුට ඇති වෙනවා නම් ආයතන හයක් නියත වශයෙන්ම නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙන්න ඕනේ නැත්නම් ආයතන හයක් පහළ වෙන්නේ කියන කාරණය. පටිච්ච සමුප්පාදිතාමත්ම මනාව ලස්සනට निराවුල්ව නිවැරදිව පැහැදිලිව තියෙනවා. ඒතරේ ආයතන හය අපි දන්නවා. ඒකේ තනිත්‍ය දකින්න පුළුවන්. මේ සද්ධාව නැමැති සිතවිල්ලේ මේ අනිත්‍ය ස්වභාවය තමයි මෙදිරියට අරගෙන යන්නේ දුක කියන තැනටපත් වෙන ආකාරය පෙන්වන්නේ. ඒතර ආයතන හා නාම රූප දෙකේ ක්‍රියාව සිද්ධ වෙච්ච තැන ආයතන හයක් පහළ වෙනවා. ඒතර සද්ධාව අයිති වෙන්නේ නාම ධර්මයකට. සිතුවිල්ලක් විතරයි. ඒක කයත් එක්ක බැඳිලා තියෙන නිසා රූපයත් එක්ක සම්බන්ධයි රූපයත් එක්ක ක්‍රියාත්මක වෙනවා නාම රූප දෙකේ ක්‍රියාව. සලායතන නාම රූපච්චය. සලායතන පච්චය පස්ස. ස්පර්ශ හයයි චිතක්ෂණයක් තුළ ඇතිලා නැතිලා යන ස්පර්ශයක්. පස්සපච්චා වේදනා විඳිනවා වින්දනය විඳීම චිතක්ෂණය ආයස වේදනා හයම ගත්තොත් චිතක්ෂණ හයයි ඒ හය ප්‍රත්‍ය වෙනවා තෘෂ්ණාව නැමැති නාම ධර්මයන්ට ඒ තෘෂ්ණාව නැමැති නාම ධර්මයන් චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා එතනක් තියෙන උදේහා වැය ඒ ප්‍රත්‍ය වෙන උපාදානයට. කාම උපාදාන, භව උපාදාන, ditthi උපාදාන, අන්තවාද උපාදාන. ඒක සිතුවිලි විතරයි. චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. හැබැයි නැති වෙන්නේ කර්ම නැමැති නාම ධර්මයන් පිළියෙල කරලා සකස් කරලා. ඒතර කර්ම ධර්මයන් කියන්නේ සිතුවිලි, සිතුවිලි වල ප්‍රබල බව, බලවත් බව. කර්ම කියන්නේ ඒකයි. චේතනහ, වික්ක වේකම්මං වදාමි. මහණෙනි මම චේතනාම කර්මයේ වශයෙන් පනනවා. චේතනාව කියන්නේ සිතේ බලවත් ස්වභාවය. එතකොට කර්ම භවය, උපාදාන පච්ච භව. ඒ කර්ම භවයේ උප්පත්ති භවයට ප්‍රත්‍ය වෙනවා. ඒ උප්පත්ති භවයේ ජාතියට ප්‍රත්‍ය වෙනවා. භවපච්ච ජාති. ජාතිපච්ච ජරා මරණ. අන්න චරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ. එතන ගිහිල්ලා නවත්තුවා. දැන් වර්තමානයේ එතන නැවතිලා තියෙන්නේ. දැන් අනාගතයටත් අපි මේ සද්ධාව කියන ධර්මතාවයට අපි මට සද්ධාාවක් ඉපදුනා කියලා ගත්තොත් දිටි. මගේ සද්ධාව බොහොමත්ම උසස් කියලා ගත්තොත් මානිය. ඒ සද්ධාව නැමැති සිතවිල්ලට ඇලුම් කිරීම වශයෙන් ගත්තොත් තණ්හා. ඒතර තණ්හාවක් තියෙනවා, මානයක් තියෙනවා, දික්තියක් තියෙනවා. හැබැයි එයා කියන මට සද්ධාව තියෙනවා. දැන් හොඳට කල්පනා කරලා බලන්න හරිද වැරදිද කියලා. මගද නොමගද. මොකද තණ්හාව ක්‍රියාත්මක වෙනවා නම් මානය ක්‍රියාත්මක වෙනවා නම් ditthිය ක්‍රියාත්මක වෙනවා නම් එතන අරිහත්ත්වේ නැහැ. ditthිය ක්‍රියාත්මක වෙන තැන චුලසෝතාපන්නත් නැහැ. ඒතර මානය තණ්හාවයි තියෙනවා නම් අරිහත්ත්වයක් නැහැ. එන සෝවන්නත් නැහැ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ මේ මග නොමග. නොමග යන්නේ නැතුව නිවැරදි මගට එන්න. සද්ධාව ඕනේ හැබැයි මේ ගමන යන්න. සද්ධාව නැතුව මේ ගමන යන්න බෑ. තුනුරුවන් කෙරේ ප්‍රසාදයක් ඕනේ, පැහැදීමක් ඕනේ. මේ පිළිබඳව ලොකු ගෞරවයක් ඕනේ, පිළිගැනීමක් ඕනේ, ඕනේ. හැබැයි ඒකත් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දකින්න ඕනේ. ප්‍රාණාත්ම වශයෙන් දකින්නේ ඒ නාම රූප ධර්මයන් තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. ඒ සද්ධාව නැමැති සිතුවිල්ලත් තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. අර අචල සද්ධාවට આવොත් නොවෙනස් වෙන වෙනස් වෙන්නේ නැහැ. තුනරුවන් කෙරේ ඇති වෙන ප්‍රසාදය ධර්ම අවබෝධය තුළයි අචල සද්ධාවට එන්නේ. එතකම චල සද්ධා. එහෙනම් සද්ධාව කියන ධර්මතාවයේ සිතුවිල්ලක්. එතකොට සිතුවිල්ල කයත් එක්ක ක්‍රියාත්මක කරලා පටිච්ච සමුප්පාදයට අනුව බලන්න ගිහිල්ලා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා කියන තැනටපත් කරලා තියෙන්නේ වර්තමානයේ. පත් කරලා තියෙන්නේ. අනාගතයටත් මේ ආකාරයටමපත් වෙනවා සද්ධාවට තණ්හා මාන දික්ටි තිබ්බ. එහෙනම් තණ්හාවෙන් තොරව මානෙන් තොරව දික්ටියෙන් තොරව ඒක සිතුවිල්ලක් විතරක් කියලා දැනගන්න හා දැකගන්න. දැනගන්නත් ඕනේ දැකගන්නත් ඕනේ. ඒතර දැනගත්තා දැකගත්තා. ඒ සිතවිල්ල චිතක්ෂණයක් තුළ ඉපද බින්දෙනවා. උපදිනවට කිව්වා උදේ කියලා විපරිණාම හේවත් බිඳීමට කිව්වා වැය කියලා. චිතක්ෂණයක් තුළ උදේ වැය. උදේ වැය. ඒ තුළම අනිත්‍ය ලක්ෂණය ප්‍රකටයි. අර පටිච්ච සමුප්පාදයට සම්බන්ධ කරලා ගලපලා බැලුවා ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වෙලා ඒ ධර්මයේ ඉදිරියෙන් තියෙන ධර්මයට ප්‍රත්‍ය වෙලා ඒ කියන්නේ නාම රූප සලායතන වලට ප්‍රත්‍ය වෙන ආකාරය හා සලායතන ස්පර්ශයට ප්‍රත්‍ය වෙන ආකාරය ස්පර්ශය වේදනාවට ප්‍රත්‍ය වෙන ආකාරය වේදනාවට වේදනාව තණ්හාවට ප්‍රත්‍ය වෙන ආකාරය තණ්හාව උපාදානයට ප්‍රත්‍ය වෙන ආකාරය උපාදානයේ කර්ම භවයට ප්‍රත්‍ය වෙන ආකාරය හා කර්ම භවයේ උප්පත්ති භවයට ප්‍රත්‍ය වෙන ආකාරය, උප්පත්ති භවයේ ඡාතියට ප්‍රත්‍ය වෙන ආකාරය හා ඡාතිය හැවත් පහළ වීම, සකස් වීම, හටගැන්ම සිද්ධ කළොත් අර නාම රූප දෙකේ ක්‍රියාවට සරසිතවිල්ල බලවත් ඇති කරලා ඒ නාම රූප දෙකේ ක්‍රියාවට ඉඩ දුන්නොත් අනාගතේ චරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ හම්බ වෙනවා. එහෙනම් සද්ධාවත් අනිත්‍ය ධර්මයක් හැටියට දකින්නකෝ අනිත්‍යයි. ඒ වගේම දුකයි. දුකට අයිති ධර්මයක්. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි සිද්ධ වෙන්නේ. ප්‍රත්‍යයට අනුරූපවයි. ඵලයේ උපදවන්නේ. ප්‍රත්‍ය කිව්ව උපකාර ධර්මයට. ඒ ඊට අනුපරූපව තමයි ඵලය හදන්නේ. එහෙනම් ඵලය හදන්නේ ඵලයේ දුක්. එහෙනම් සද්ධාවත් අපි මේ භවයේ තියලා යන්න වෙන්නේ. සද්ධාවට ඇලුම් කරන්නේ ඇලුම් කරොත් තණ්හාව. ප්‍රිය කළොත් තණ්හාව. ශ්‍රද්ධාව. මට හොඳට ශ්‍රද්ධාව තියනවා කිව්වොත් එතකොට දිට්ටි. මටයි ශ්‍රද්ධාව තියෙන්නේ. දිට්ටි. ඇයි? මම කියලා පුච්චලෙන්නේ සත්වෙක් නෑ පුච්චලෙක් නෑ ජීවෙක් නෑ සිතවිල්ලක් විතරයි ශ්‍රද්ධාව කියන්නේ මගේ ශ්‍රද්ධාව හොඳයි මනාව තියෙනවා මට ශ්‍රද්ධාව හොඳට මට ශ්‍රද්ධාව තියෙනවා මානිය බලන්න මේ සියුම් ලෙස ක්‍රියාත්මක වෙන ක්ලේශයන්. තමන්ට නොදැනි තමන්ට නොතේරි තමන්ට වැටහෙන්නේ නැතුව ඊට සියුම්ම ක්‍රියාත්මක වෙන මේ ක්ලේශයන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මේ උපක්ලේශයන්. මේවට අහු වෙන්න එපා. මේවට අහුනොත් මග වරදිනවා. ඒ ධර්මතාවයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ ඒතර අනිත්‍ය නම් දුකයි. තමාගේ තමාගේ වසඟේ පවත්වන්න බෑ අනාත්මයි. එහෙනම් ඇයි ඇලෙන්නේ? එහෙනම් ඇයි ප්‍රිය කරන්නේ? තමාගේ වශයේ පවත්වන්න බැරි නම්, තමාගේ කැමැත්තට අනුව පවත්වන්නත් බැරි නම්, ගිහිල්ලා දාන්නේ දුකට නම් මොහොතක්වත් පවතින්නේ නැත්තම් ඇයි අපි ඇලෙන්නේ? ඇයි අපි ආස කරන්නේ? ඇයි අපි ප්‍රිය කරන්නේ? නෑ මනසෙන් අයින් කරගන්නවා. අනිත්‍ය වශයෙන් දැකලා දුක්ඛ වශයෙන් දැකලා අනාත්ම වශයෙන් දැකලා අයින් කරගන්නවා. එහෙනම් සද්ධාවත් තියලා යන්න වෙන්නේ. සද්ධාවත් දුක ඇති කරන ධර්මතාවය. හැබැයි සද්ධාව ඕනේ. සද්ධාවත් ඕනේ, වීරියත් ඕනේ, සතියත් ඕනේ, සමාධියත් ඕනේ, ප්‍රඥාවත් ඕනේ. මේ ධර්මතා පහ නැතුව නිවන් දැකපු කෙනෙකුත් නැහැ. මාර්ගඵල ලැබපු කෙනෙකුත් නැහැ මේ ධර්මතා පහ නැතුව. හැබැයි මේ ධර්මතා පහත් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් හා උදේ වේ වශයෙන් දැකලා මේ පහට තියෙන ඇල්මත් මම කියන දිට්ඨියෙන් තොරවත් මට හොඳට සද්ධාව තියෙන මගේ සද්ධාව ඉහළයි කියලා ඒ මානයත් අයින් කරලා තණ්හා මාන දිට්ඨිය අයින් කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැනගන්න දැකගන්න. එයාට නිවන් මඟ විවෘතයි. එම නැති වුණොත් එයා එතනදි රැවටෙනවා. රැවටිලා හරි මං මට හරි ඉහලින් ශ්‍රද්ධාව තියෙනවා කියලා. මගේ ශ්‍රද්ධාව හොඳයි කියලා එයා රැවටෙනවා මම මාර්ගඵලයක් ලැබලා ඉන්නේ. මට හොඳටම ශ්‍රද්ධාව තියෙනවා. එයා මාර්ගඵලයක් ලැබලා ඉන්නේ කියලා වැරදි දිට්ඨියක් ඇති කරගන්නවා. වැරදි සිතුවිල්ලක් ඇති කරගන්නවා. එයින් ගලවන්න ඕනේ. එයින් මිදෙන්න ඕනේ. එයින් මනස අයින් කරන්න ඕනේ. සද්ධාවත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා දැනගෙන දැකගෙන ගන්න මනස අහකට ඉවතට ගන්න. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. ඊගාව ධර්මතාවය තමයි වීරිය. විදර්ශනා භාවනා කරන කෙනාට එනවා හොඳ වීරයක් එනවා. ඒ හැබැයි හරියට නිවැරදිව විදර්ශනා කරන අයට විතරයි මේ උපක්ලේශ 10 10 එන්නේ. අනිත් අයට නෙමෙයි. නිවැරදිව විදර්ශනා භාවනා කරන අයට. එන්නේ මේ උපක්ලේශ 10ම. හේන් හත් වෙන එක තමයි වීරිය කියන්නේ. වීරිය කියන්නේ උනන්දුවක් ඇති වෙනවා. උවමනාවක් ඇති වෙනවා. කැපවීමක් ඇති වෙනවා. ඒ විදර්ශනා භාවනා කරන්නම ගන්න බලවත් වීරිය. බලවත් ගන්න වීරිය. ඒ වීරිය කියන්නේ සිතුවිල්ල. කය පාසයෙන් තබා ගන්න මානසික වීරයක් ඕනේ. මනස අකර්මණ්‍ය වුණොත් කය නින්දට වැටෙනවා. කය එළවෙනවා. කය පෙරලෙනවා. නෑ. මානසික වීරයෙන් කය කෙලින් තියාගන්න පුළුවන්. නෑ මට තීන මිද්දය. මං අලස නෑ මං කම්මැලි නෑ. ඒක ඕනි. ඒ ධර්මතාවය නැතුව නිවනට යන්න බෑ. හැබැයි ඒ සිතුවිල්ලක් විතරයි. ඒ සිතුවිල්ල බලවත්ව ක්‍රියාත්මක වෙන්න දෙන්නේ. මොකද සිතුවිල්ලක් විතරයි කියලා දැනගන්න ඕනේ. එතකොට ඒ සිතුවිල්ලේ හටගන්ම හා විනාශය දැනගන්න දැක ගන්නත් ඕනේ. එතකොට වීරිය කියන සිතුවිල්ල සමவாயම්. එතකොට මග් නොමගට යන්නේ නැතුව මගට ගන්නවා අපි. කොහොමද? දැන් සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා මේ ධර්මතා පහ ඕනේ. නැයි එකක් තමයි වීරිය. එහෙනම් ඒ වීරිය සමෝපවත්තන්න ඕනේ. බලවත් ඕනේ. හැබැයි අඩුවෙනුත් බෑ. වැඩියෙනුත් බෑ. සමෝපවත්තන. හැබැයි ඒ සිතුවිල්ලක් කියන එක දැනගන්නත් ඕනේ, දැක ගන්නත් ඕනේ. වීරය කියන්නේ සිතුවිල්ලක් විතරයි. දැනගත්තා, දැකගත්තා. සිතුවිල්ලකට ආයශ චිතක්ෂණය. ඒකටත් ආයශ චිතක්ෂණයයි. ඇති වෙන ඇති වෙන ශරණෙන් නැති වෙනවා. ඇති වෙන ශරණෙන් නැති වෙනවා. ආයත් වීරය ගන්න ඕනේ. ආයත් වීරය ගන්න ඕනේ. ආයත් වීරය ගන්න ඕනේ. නැවත නැවත නැවත ගන්න ඕනේ. නැත්තම් අකර්මණ්‍ය වෙනවා. එහෙනම් ඒක සිතුවිල්ලක් විතරයි. එතකොට යම් කිසි කෙනෙක් එනවා මට දැන් හොඳට බහන මට හොඳට වීරිය තියෙනවා. එතකොට මට වීරිය තියෙනවා කියලා ගන්නකොටම දිට්ටියක්. දැන් මටද වීරිය තියෙන්නේ වීරිය නැමැති සිතුවිල්ලක්. උනන්දු වෙච්ච සිතුවිල්ලක්ද? ඉහළට ඔසවපු සිතුවිල්ලක් දෙන්නේ. ඉහළට ඔසවපු සිතුවිල්ල. උනන්දු කරපු සිතුවිල්ලක් ඉන්නේ. ඒකේ ආයශ චිතක්ෂණයයි. ඉපද බින්දිනවා. ඉපදෙනාට කිව්ව උදේ බිඳිලා අවසන් වෙනවට කිව්වා බෑ විපරිණාම ෂණයෙන් විපරිණාමයටපත් කරනවා බිඳිලා අවසන් වෙනවා ඒකට කිව්වා බෑ කියලා එහෙනම් ඒකෙත් තියෙන උදේ බෑ දර්ශනය දකිනවා ඥානෙ නුවණි ඒතර ඒකේ දකින්නේ අපි උද්‍යව්‍යය දර්ශනය උද්‍යව්‍යානු දර්ශනය නුවණින් දකින්නේ නුවණින් දකිනවා ඒකේ යථා ස්වභාවය ඒකත් අනිත්‍යයි ඒ චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. එහෙනම් අනිත්‍යයි. වීරිය නැමැති ඒ මානසික ක්‍රියාකාරීත්වය. ඒතකොට මානසික ක්‍රියාකාරීත්වය තියෙනකම් කය ක්‍රියාකාරීත්වය තියෙනවා. මානසික ක්‍රියාකාරීත්වය හොසි වෙච්ච දාට තමයි කය ක්‍රියාකාරීත්වය හොසි වෙන්නේ. බීමට වැටෙනවා. ආයි හිතවල තියන්න බෑ වාඩි කරලා තියන්නත් බෑ. බීමට වැටෙනවා කය. එහෙනම් මානසික ක්‍රියාකාරීත්වය. ඒතර මානසික ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඒතර බලන මේ වීරියත් අපි දුකට අයිති එකක්ද කියලා. ඔව්. ඒ සිතවිල්ල දුකට අයිති කොහොමද? ක්‍රියාත්මක වෙන්නේ කයත් එක්ක. පටිච්ච සමුප්පාදයත් එක්ක ගලපනවා. මේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරන්නම ඕනේ. මේ ධර්මතාවයෙන් නැතුව මේ ධර්මය ගලපන්න බෑ. චතුරාර්ය සත්‍ය සෑම දෙයක්ම ගලපන්න පුළුවන් පටිච්චසමුප්පාදයත් එක්ක. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ පටිච්චසමුප්පාදයත් එක්කමයි. පටිච්චසමුප්පාදයෙන් නැතුව චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. එහෙනම් වීරිය කයත් එක්ක පැටලිලා තියෙන සිතවිල්ලක් විතරයි නාම රූප දෙකේ ක්‍රියාවක්. ඒක ප්‍රත්‍යය ආයතන වලට ආයතන ප්‍රත්‍යයයි ස්පර්ශයට ස්පර්ශය ප්‍රත්‍යයයි විඳින්න විඳීම ප්‍රත්‍යයයි ඇලීමට තණ්හාවට තණ්හාව ප්‍රත්‍යයයි උපාදානයට තදින් ගන්න උපාදානයේ ප්‍රත්‍යයයි ආයි කර්ම හදන්න, කර්ම කරන්න, කර්ම භවයට. කර්ම ප්‍රත්‍යයයි උප්පති භවයට, උප්පති භවයේ ප්‍රත්‍යයයි පහල කරන්න ඡාතියට. නැවත සකස් කරන්න, පිළියෙල කරන්න භවයේ ප්‍රත්‍යයයි ඡාති, ඡාතිය ප්‍රත්‍යයයි ජරා මරණයට. ප්‍රත්‍යයයි කිව්ව උපකාරයි. දැන් බලන්නකෝ උපකාර නැද්ද කියලා ඉදිරි ධර්මයේ එහෙනම් වීරිය නැමැති සිතුවිල්ල ශරීරයත් එක්ක ක්‍රියාත්මක වෙන ධර්මතාවයක් ඉදිරි ධර්මයට ප්‍රත්‍යයයි නාම රූප දෙකේ ක්‍රියාව. නාම රූපච්ඡසලයත. ඒ ධර්මයේ ප්‍රත්‍යය ඉදිරියට උපකාරයි ඉදිරි ධර්මයට ස්පර්ශයට. ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා. ඊට ඉදිරියෙන් තියෙන ධර්මතාවයට වේදනාවට. වෙන කිසිම ධර්මතාවයක් නෙමේ ප්‍රත්‍ය වෙන ස්පර්ශයමයි. ස්පර්ශයට ප්‍රත්‍ය වෙන්නේ ආයතනමයි. වෙන කිසිම ධර්මතාවයක් නෙමේ. ආයතන වලට ප්‍රත්‍ය වෙන්නේ නාම රූපමයි. හොඳට බලන්න. හොඳට විභාග කරන්න. හොඳට පරීක්ෂා කරන්න. එහෙනම් ඒ වේදනාව ඒක ප්‍රත්‍යයි තෘෂ්ණාවට. උපකාරය. ඉදිරි ධර්මයට ප්‍රත්‍යය. වෙන කිසිම ධර්මයක් නෙමෙයි වේදනාවමයි තෘෂ්ණාවට ප්‍රත්‍ය වෙන්නේ. තෘෂ්ණාව ප්‍රත්‍යයි උපාදානෙට. උපාදානේ ප්‍රත්‍යයි භවෙට. කර්ම භවෙට. කර්ම භවයේ ප්‍රත්‍යය උප්පත්ති භවයට. උප්පත්ති භවය ප්‍රත්‍යය ඡාතියට අපකාරයි. විදිරි ධර්මයට. වෙන කිසිම ධර්මතාවයක් නෙමෙයි. කර්ම භවයමයි උප්පත්ති භවයට ප්‍රත්‍යය. උප්පත්ති භවයමයි පහල කරන්නේ ඡාතියට ප්‍රත්‍යය. ඡාතියමයි ඒ කියන්නේ පහල කිරීම, සකස් කිරීම, හට ගැනීම ඒවත් ඔකට කතා කරන ඉපදීම කියලා. උපදින කෙනෙක් නැහැ. පුනර්භවයක් තියෙන. ඒ ජාතිය ප්‍රත්‍ය වෙන්නේ මොකටද? ජරා මරණයට. අපි අප්‍රිය කරන එකටනේ ප්‍රත්‍ය උපකාර වෙලා තියෙන්නේ. අපි අකමැති දෙයකටනේ උපකාර වෙලා තියෙන්නේ. අපි ප්‍රතික්ෂේප කරන දෙයකටනේ උපකාර වෙලා තියෙන්නේ. ඒ මොනවාද? ජරා මරණ, ශෝක. අපි ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ප්‍රතික්ෂේප කරන්න බෑ. ලැබෙනවා. එහෙනම් ඒ වීරයෙන් නැමැති නාම ධර්මයක් ක්‍රියාත්මක වීම තුළ ඒක නිවේ පිළිබඳව නිවැරදි අවබෝධයක් නැති නිසා අපි ඒක ගත්තොත් මට දැන් හොඳ වීරියක් තියෙනවා. මට දැන් හොඳට භාවනා කරන්න. මට කියලා ගන්නකොටම දිට්ඨියට වැටිලා ඉවරයි. කතා කරයි තවත් කෙනෙක් එක මට නම් දැන් කිසි ගැටලුවක් නැහැ මට හොඳට පැයක් වුණත් ඉන්න පුළුවන් මට පැය දෙකක් තුනක් වුණත් ඉන්න පුළුවන් මට නිදිමත එන්නේ මට හොඳට භාවනා කරන්න පුළුවන් මගේ භාවනා උසස් මානේ මානේ ඒ වීරයට ඇලුම් කරනවා ආශා කරනවා ප්‍රිය කරනවා තණ්හා. දැන් බලන්න මොනවාද ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපි මේ තණ්හා මාන දිට්ටි නැති කරන්නයි භාවනා කරන්නේ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? Taman නොදැනුවත්ව, Tamanට නොතේරෙන ආකාරයෙන් Tamanට වැටහෙන්නේ නැති විදියට සියුම්ම එනවා. ඊටමත්ම සියුම් ලෙස එන්නේ. තණ්හා මාන දිට්ටි. නෑ. අපි ඒකත් නිවැරදිව දකින එකේ උදේ වැය. එතකොට චිතක්ෂණයක් තුළ ඇති වෙනවා. ඇති වෙනවට කිව්වා උදේ කියලා. බිඳිලා අවසන් වෙන එකට කිව්වා වැය කියලා. ඒක දර්ශනය දකිනවා මොකෙන්ද ඥානෙ. උද්‍යව්‍යානු දර්ශන ඥානය. උද්‍යව්‍යානු දර්ශන ඥානය. මේ තුල අපිට අනිත්‍ය ප්‍රකට වෙනවා. එහෙනම් ඒ සිතුවිල්ලේ ඒ වීරය නැමැති සිතුවිල්ලේ ආයශත් එක චිතක්ෂණයයි චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා නම් එතන තියෙන නিত্য ස්වභාවයක් නෙමෙයි ස්ථීර ස්වභාවයක් නෙමෙයි తాවකාලික ස්වභාවයක් අනිත්‍ය ස්වභාවයක් අස්ථිර ස්වභාවයක් ක්ෂණයක් ක්ෂණයක් පාස්සා වෙනස් වෙනවා විපරිණාම ස්වභාවයක් එහෙනම් අනිත්‍ය ලක්ෂණය අර පටිච්ච සමුප්පාදයට එක්ක ගලපලා බැලුවා ආ දුක්ඛ ලක්ෂණයකුත් තියෙනවා දුක්ඛ ලක්ෂණයක් තියෙනවා දොර තමන්ගේ කැමැත්ත හැටියට මේක බැහැර කරන්න පුළුවන්ද? අයින් කරන්න පුළුවන්ද? මේ ක්‍රියාත්මක වීම තුළ මට හටගන්න ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන ඒවා බැහැර කරන්න පුළුවන් බෑ ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමාගේ වශයේ තමාගේ කැමැත්තේ හැටියට පවත්වන්න බෑ ඒ අනාත්ම ලක්ෂණයයි ඒ නාම රූප ධර්මයන් තමන්ගේ වශයේ තම වශයේ තමන්ගේ කැමැත්තට අනුව පවත්වන්න බැරි බව අවබෝධයෙන්මයි අනාත්ම ලක්ෂණය. ତර බලන්නකෝ අපි ලක්ෂණ තුනක් විශ්ේ ක්‍රියාත්මක වෙන ඊ타ත්ම නිවැරදි වූ ලක්ෂණ තුනක් අපි මනසට අනුගත කරගන්න. මනසට ග්‍රහණය කරගන්න. මනසට සහතික කරගන්න. මේ සහතිකය ඕනේ. අනිත්‍යයි. දුකයි. අනාත්මයි. අන්න යම් කිසි කෙනෙක් නොමග යන්නේ නැතුව අධිගමයන් මාර්ගඵලයන් ලැබුවා කියලා නොමග යන්නේ නැතුව නිවැරදි මගට ගන්න. තමගේ මානස ගත්ත නිවැරදි මගට මග්ග මග්ග ඥාන දර්ශන විසුද්ධි. ඊගාට තියෙන ධර්මතාවය තමයි සිහිය. දැන් මේ සිහිය කියන ධර්මතාවය පටන් ගන්න පැන ඉඳලා අවසානයේ දක්වාම අවශ්‍ය කරන ධර්මතාවයක් සිහිය කියන එක. සිහිය කිව්වේ සතියට. ඒතර මේ සතිය නැතුව යන්න පුළුවන්ද මේ ගමන? සද්ධා වීරි සති. මේ සිහිය කියන ධර්මතාවයෙන් නිරන්තරයෙන්ම ඕනේ. අපි සෑම තිස්සෙම සෑම වෙලාවකම අපි කතා කරනම කියනවා මේ සතිය හා යෝනිසෝ මනසිකාරය ගැන. නිරන්තරයෙන් කියන මේ ධර්මතා දෙක නැතුව මේ ගමන යන්න බෑ. එන එකක් සතිය හෙවත් සිහිය නිවැරදි සිහිය. તો නිවැරදි සිහිය අපි දන්නවා කාය කායනුපස්සී විහෙරති වේදනා සු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති. හ්ම්. රසිය ඕනේ. හතර හතිපට්ඨානේ. ඒ කාය නොයම් බික්කෝ එමග්ගෝ. හ්ම්. එහෙනම් සිහිය. දැන් සිහිය කියන්නේ මොකද්ද? සිහිය කියන්නේ නාම ධර්මයක්. සතිය. චෛතසිකයක් කුසල චෛසිකයක් නාම ධර්මයක්. તો නාම ධර්මයේ කායස නාම ධර්මයේ කායසික චිත්තක්ෂණයයි. දැන් අපි බලන මේකේ අනිත්‍ය ලක්ෂණයක් තියෙනවද දුක්ඛ ලක්ෂණයක් තියෙනවද අනාත්ම ලක්ෂණයක් තියෙනවද? මොකද අපි මෙතනදී පැහැදිලි කරගන්න ඕනේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන විවිධ ආකාරයෙන් විවිධ කොටස් අරගෙන බෙදලා වෙන් කළ බලලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන පැහැදිලි කරගන්න ඕනේ. එහෙනම් සතියෙහිවත් සිහිය. හැබැයි විදර්ශනා භාවනා කරන කෙනාටම තමයි තියෙන්නේ. අනිත් අයට නෑ. කෘතඥ පුච්චලයට නෑ. අර දෙන මිච්ඡා සති. මෙයාට දෙන සම්මා සති. හැබැයි මේ සතිය කියන නාම ධර්මයේවත් මේ සිතුවිල්ල. දැන් යමෙක් එතනනම් මට හොඳට සිහිය තියෙනවා. මට දැන් කිසි ගැටලුවක් නැහැ. මට සතිය තියෙන හොඳට මට හොඳට සීය තියෙනවා මගේ භාවනා කරන්න ගත්තාම මගේ සිත යන්නේ නැහැ වෙන වෙන අරමුණු වලට නීවරණ වලට යන්නේ මට හොඳට සීය තියෙනවා මට සීය තියෙනවා කියලා ගත්ත තැනම දිට්ටියක් මට සීය තියෙනවා එතකොට බලන්න පුච්චලේ ආරූඪ කරගෙනනේ දාගත්තේ ඒ මානසිකාරයේ සිත හදාගත්තේ පුච්චලේ ආරූඪ කරගෙන නැති කෙනෙක් ආරූඪ කරන. ඉතින් නැති දෙයක් ආරූඪ කරගත්තා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක දිට්ඨියක්. ඒතර සතිය කියන්නේ 100 100 කියන්නේ නාම ධර්මයක්. එහෙනම් දැන් මටද 100. නෑ සිතවිලක් විතරයි. නාම ධර්මයක් විතරයි. ඒ ධර්මතාවයේ තියෙන ආශ්‍රක චිතක්ෂණයක්. සතිය නැමැති ඒ නාම ධර්මයට ආශ්‍රක චිතක්ෂණයයි. ඒතර චිත්තක්ෂණයක් තුළ ඇති වෙනවා. ඇති වෙනවට කියව උදේ කියලා. බිඳිලා අවසන් වෙනවා. මේකට කියව වැය කියලා. විපරිණාමයි. පෙරලනවා. හටගත් ස්නේ පෙරළුවා. උදේ හටගත් හටගන්න සටගත් ස්නේ පෙරළුවා විපරිණාම. බිඳිලා අවසන් කරා. වැයයි. දර්ශනය දැක්කා ඥානෙ නුවණින්. උද්‍යව්‍යාන දර්ශන ඥානය තවත් ශක්තිමත් ප්‍රබලයි. දැන් මේ සෑම දෙයකින්ම අපි උපදවා ගන්න, බලවත් කරගන්න, ශක්තිමත් කරගන්න ඥානය. උද්‍යව්‍යහණු දර්ශන ඥානය. ඉපද බින්දින බව. එහෙනම් ඒ නාම ධර්මයේ තියෙන ඉපද බින්දින බව. එතකොට ඒ තණ්හාමාන දිට්ඨියෙන් ගන්නෙ. ඒතර මට තියෙන සතිය 100 කියලා ගන්නකොටම දිටි. මගේ 100 මනාව තියෙනවා මට 100. මගේ 100 බොහොම ඉහළයි. මානෙ ඒ සතියට හෙවත් ඒ සිහියට හෙවත් ඒ නාම ධර්මයට ඇලුම් කරනවා ආශ කරනවා ආස්වාදනය කරනවා තණ්හා දැන් බලන්න සතියත් මොකද්ද කරන්නේ කියලා සතියත් හදනවා කෙලෙස් හැබැයි සතිය ඕනේ සිහියනේ සතිය නැතුව මේ ගමන යන්නම බෑ පටන් ගත්තා නම් යම් තැනකින් යම් වෙලාවක යම් ස්ථානයක මේ ස්කන්ධ පංචකය බෙදලා වෙන් කරලා බලන්න එතනදී අවශ්‍ය කරන මූලිකම ධර්මතාවය තමයි සතිය. මේ ධර්මතාවය නැතු යන්නේ නැහැ. එහෙනම් මේ ධර්මතාවයේ දැන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකොට මේ සතිය නැමැති ඒ චෛතසිකයේ ඒ නාම ධර්මයේ යථා ස්වභාවය පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. මෙච්චර වෙලා පෙන්වුවේ නැහැ. මෙච්චර කල් පෙන්වුවේ. ඒකේ යථා ස්වභාවය. එහෙනම් සතිය කියන ධර්මතාවය මටද සිය දිට්ටි මගේ සිහිය බලවත් හොඳයි මානය. ඒ සිහියට ඇලුම් කරනවා. මගේ සතිය ඒ සිහියට ඇලුම් කරනවා ආශා කරනවා ඒකේ ආස්වාදෙ විඳිනවා. ආස් හොඳට සිහිය තියෙනවා මට. ඇලුම් කරනවා ආශා කරනවා තණ්හා. නෑ ওই ධර්මතා තුනෙන් තොරව යන්න ඕනේ. තණ්හා මාන දිට්ඨි තියෙන පෘථග්ජන පුච්චරයට. එහෙනම් දිට්ඨියවත් විසුද්ධි වෙලා නැහැ. ඒ කියන්නේ සක්කාය දිට්ඨියවත් නැති වෙලා නැහැ කියන එකයි එකෙන් ඒක තේරුම් ගන්න තියෙනවා. මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට ඇවිල්ලා සතිය ඒ ආකාරයෙන් සතිය පිළිබඳව අවබෝධ කරගත්තේ නැත්නම් වටහා ගත්තේ නැත්නම් එයාට තම සක්කාය දිට්ඨියක් තියෙනවා. සක්කාය දිට්ඨියවත් නැතිලානේ. තේරෙනවද? පැහැදිලිද? එහෙනම් ඒ සතිය නැමැති නාම ධර්මයට ආයශ්‍යක චිතක්ෂණය. ඒක චිතක්ෂණය තුළ ඉපදිනවා. ඉපදන ශනේ බිඳෙනවා. උදය ආවේ නැති වෙලා නැති වෙනවා. ඇති වෙලා නැති වෙනවා. එහෙනම් ඇතිව නැති වෙනවා නම් එතන තියෙන අනිත්‍ය ස්වභාවයයි. ඒ ඇතිව නැති වෙන ස්වභාවය මනසෙන් දකිනවද? ඒක අනිත්‍ය ලක්ෂණය දර්ශනයට ප්‍රත්‍යයයි. උද්‍යව්‍යානෝ දර්ශන ඥානය අනිත්‍ය ලක්ෂණය දකින්න ප්‍රත්‍ය වෙන උපකාර වෙනවා පිහිට වෙනවා. උද්‍යව්‍යානෝ දර්ශන ඥාණයෙන් නැතුව අනිත්‍ය ප්‍රකට වෙන්නේ නැහැ. හොඳයි අපි මේ සතියක් බලනවා දුකටයි දුකටයි තියද කියලා. පටිච්චසමුපාදයට එක් ගල්පයි. නාම ධර්මයක්. ඒතර නාම ධර්මයක් ක්‍රියාත්මක වෙන්නේ රූප ධර්මයක් එක්ක බැඳිලා තියෙන්නේ. සිත බැඳිලා තියෙන්නේ කයත් එක්ක. කයට කිව්ව රූප කියලා, සිතට කිව්ව නාම කියලා. සිතේ එක්තරා ස්වභාවයක් සතිය හේවස් සිහිය. සිතේ ස්වභාවය. නාම රූප දෙකයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ක්‍රියාව ඉදිරි ධර්මයට ප්‍රත්‍යයයි. මොකේද? ආයතන. නාම රූපච්ඡසල ආයතන. ඒ ධර්මයේ ප්‍රත්‍යය ඉදිරි ධර්මයට ස්පර්ශයට. ස්පර්ශය ප්‍රත්‍යයයි විඳින්න විඳීම ප්‍රත්‍යයයි ඉදිරි ධර්මයට තෘෂ්ණාවට තෘෂ්ණා ප්‍රත්‍යයයි ඉදිරි ඊගාව ඉදිරි ධර්මයට ඒ උපාදානයේට ඒ ධර්මයේ ප්‍රත්‍යයයි ඊගාව ඉදිරි ධර්මයට ඒ තමයි උපාදානයේ ප්‍රත්‍ය වෙන්නේ කර්ම භවයට කර්ම භවය ප්‍රත්‍යය උප්පත්ති භවයට උප්පත්ති භවය ප්‍රත්‍යය ඡාතියට උපකාරයි. ජාතිය ප්‍රත්‍යයයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස්ස සම්භවಂತಿ. දැන් එතකොට සතියක් සතියට ඉඩ දීලා සතිය පවත්තලා සතියට ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා දැන් මොකක්ද උනේ? දැන් බලාපොරොත්තු වෙච්ච නැති දෙයක්. අයියෝ මේ ධර්මතාවයත් ගිහින් දාන්නේ දුකටනේ. ඒ ජරා මරණ උරුම කරනවානේ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උරුම කරනවානේ. එහෙනම් එකක් දුකයි. ඒතර මේ සතිය කියන ධර්මතාවය මේ නාම ධර්මය තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්ද චිතක්ෂණය තුළ ඉපද බිඳිනවද? තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්. පැය ගාණක් ඕක තියාගන්න බැරි. චිතක්ෂණය තුළ ඉපද බිඳින. චිතක්ෂණය අවශ්‍ය. එහෙනම් චිතක්ෂණය කායශ තියෙනවා නම් ඉපද බිඳිනවා නම් ඒක දකින්න නිවැරදිව හට ගන්නවට කිව්වා උදේ සනේන් විපරිණාම හේවත් බිඳිලා අවසන් කරනවාට කිව්වා වැය. උද්‍යවය. දර්ශනය දැක්කා ඥානය නොනි. නොනින් දැක්කා. දැන් එතකොට බලන්න. උද්‍යව්‍යානු දර්ශන ඥානය අපිට මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ පළවෙනි ඥානය මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී ඇති කරගෙන යන්නේ ඒ තුලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවයනොත් ප්‍රකට කරගෙනයි අපි යන්නේ. ඥානත් උපදවාගෙන විශ්වයේ ක්‍රියාත්මක වෙන නිවැරදි ධර්මතාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනත් මනාව දැනගෙන මනාව දැකගෙන අපි ඉදිරියට යන්නේ. නිවැරදි වෙන්න ඕනේ. එකයි මගන මග. එහෙනම් සද්ධාව අපි සතියත් ගන්නෙ නැහැ නේද? සතියක් ගන්නෙ. ඇයි? සතියත් දුකටයි තියෙකක්. අනිත්‍යටයි තියෙකක්. අනාත්ම ලක්ෂණයක් තියෙන එකක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේ ස්වභාවයක් තියෙන සතිය නැමැති ධර්මතාවය. එහෙනම් ඒකට තියෙන ආශාවත් අයින් කරනවා. ඒ ඇලීමත් අයින් කරනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්ම මෙනෙහි කරනවා. ඒකට ප්‍රිය කරන්නේ. ඒකට ආශා කරන්නේ. ඇයි? ආශා කළොත් තණ්හා. ඒ පිළිබඳව කතා කළොත් මට හොඳට සිහිය තියෙනවා කියලා. මගේ සිහිය බොහොම හොඳයි කියලා. මානේ. මට සිහිය තියෙනවා කියලා ගත්තොත් දිටි. සිතවිල්ලක් වශයෙන් ගන්න. නාම ධර්මයක් හැටියට ගන්න. ඒක ඇතිවීම නැතිවීම දකින්නේ. මට සිහිය තියෙන. නැති පුච්චලෙක් ආරූඪ කරගත්තා. පුච්චලෙක් නෑ සත්‍යෙක් නෑ. නැති කෙනෙක් ආරූඪ කරගෙන තණ්හාමාන දිට්ඨි තරි කරගත්තා. එතකොට තමන්ම දැනගන්න, තමන්ම දැකගන්න, තමන් තාම චුල්ල සෝතාපන්නවත් වෙලා නැහැ කියලා. එයි. චුල්ල සෝතාපන්න වුණොත් දිට්ඨිය තියෙන්න බෑ. එතකොට මටද සිහිය හිතපු ගමන් දිටි. නැ සිතුවිල්ලක් විතරයි කියලා හිතුවොත්, නාම ධර්මයක් විතරයි කියලා හිතුවොත් සම්මා දිට්ඨි. එහෙනම් දිට්ඨිය උගුල්ලලා දාලා තියෙනවා. උගුල්ලලා කියන්නේ සම්පූර්ණ අහකටම ගලවලා දානවා. කපලා නෙමෙයි. කැපුවොත් ආයි හැදෙනවා. උගුල්ලලා දාන. උගුල්ලලා අහකට දාන. එහෙනම් දිට්ඨිය උගුල්ලලා අහකට දාන්න ඕනේ. ඒතර අපි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකොට බලන්න ඕනේ අපි ධිට්ඨිය උගුල්ලලා දෙවිලා තියෙන්නේ කියලා. ධිට්ඨිය උගුල්ලලාම ඇවිල්ලා නම් අපට එතනදී මට සිහිය තියනවා කියලා කතා කරන්න. මට සිහිය තියනවා කියලා කතා කරන්න බෑ. ඇයි? ධිට්ඨිය ගලවලා ඇවිල්ලා තියෙන්නේ. ධිට්ඨියත් එක්කනම් ඇවිල්ලා තියෙන්නේ. සක්කාය දිට්ඨිය තියෙනවා. එහෙනම් තමයි චුල්ලසෝතාපන්න නැහැ කියලා Tamanට දැනගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්.